ඊළඟට ලලන්ති මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම දන්නේ මම හිතන එක හරිද කියලා දැනගන්නයි මේක අහන්නේ. ස්වාමීන් වහන්සේ ඒක ඒ ටික තේරුම් කරන වෙලාවේ මට ඒක එච්චර තේරුනේ නෑ. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යය අපි මේ ඉන්න තත්ත්වෙන් කවදාවත් අපිට තේරුම් ගන්න බෑ නේද? ආර්ය වෙලා නෑනේ අපි. <laughs> මෙහෙමයි ඉතින් දැන් ආර්ය වෙලා නැති තාක් ඒක ආර්ය සත්‍ය හැටියට 100ට 100ක් ප්‍රත්‍යක්ෂ වෙන්න හැබැයි ඉතින් ඒක තමයි අපි ටිකෙන් ටික අධ්‍යයනය කරන. ඉතින් අධ්‍යයනය කළේ නැත්නම් අපිට එතනට යන්නත් බෑනේ ඉතින්. ඒක සම්මාසකතා සම්මාදිට්ඨිය හරහා නේද අපි මෙහෙමයි. දැන් ඔබතුමිය තව ටිකක් අධ්‍යයනය කරන්න මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිස්සක සූත්‍රය මහා චත්තාරිස්සක සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය දෙආකාරයි සම්මා සංකප්පය දෙආකාරයි මෙහිම අරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම දෙආකාරයකින් බුදුහාර දේශනා කරනවා ලෞකික සහ ලෝකෝත්තර එතකොට ලෝකෝත්තර වෙන්නේ මාර්ගසිතේ පහළ වෙන සම්මා දිට්ඨිය සම්මා සංකප්පය ආදී මාර්ගාංග පමණයි ඉන් මෙපිටත් ඒ තනත්තාට සම්මා දිට්ඨිය උපදිනවා අර කරුණ සම්බන්ධව. හැබැයි ඒ උපදින සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය. එතකොට ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය. කම්මස්සගත සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි චතුසත්‍ය සම්මා දිට්ඨියත් ඒ තනත්තට ඇති වෙනවා. නැත්නම් ඉතින් මේ අහම්බෙන් එකපාරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නෙමෙයිනේ. නමුත් චතුසත්‍ය සම්මාදිට්ඨිය එතනත්තාට ඇති වෙන්නේ ලෞකික වශයෙන් අර මාර්ගසිතේ ඇති වෙන චතුසත්‍ය සම්මාදිට්ඨිය විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නේ. ඉන් මෙපිට එතනත්තාට මේ දුකයි මේ දුකට හේතුවයි මේ Nirodhayai මේ මාර්ගයයි කියලා පැහැදිලිව වැටහෙනවා. එතනදිත් ඇති වෙන සම්මාදිට්ඨිය තමයි. හැබැයි ඒක කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන එක විතරයි මාර්ග සම්මාදිට්ඨිය හැටියට හඳුන්වන්නේ. ඒ අපි ඒ නිසා ආර්යයන් වහන්සේ නමක් දකින විදිහට අපට දකින්න බෑ කෙලෙස් සහිත සිතෙන්. කෙලෙස් සහිත සිතෙන් අපි කරන්නේ ආර්යයන් වහන්සේලා දැක්ක කරුණු තේරුම් ගන්නට. ඒ තේරුම් ගන්න තේරුම් ගන්න පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට තමයි ඒ තුල අපි තහවුරු වෙන්නේ. තහවුරු වෙච්ච දවසටයි අපි ආර්ය වෙන්නේ. ඉතින් එහෙම තහවුරු වෙන්න නම් අපි පුහුණු කරන්න ඕන කලින්. ඔය දැන් දුක්ඛ සත්‍යය දැන් ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒ දිගට දිගට තියෙනවානේ. ඒ ඒවා අපිට දැන් තේරෙනවා. නොතේරෙනවා නේ. තේරෙන තැනින් පටන් ගන්නවනේ. ඉතින් අන්තිමට කියන එක ගියාම තමයි අර ආර්ය භාවයට යන්න පුළුවන්. සංකිච්ඡේන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක. ඒතකොට පංච උපාදානස්කන්ධය දුක් වෙන්නේ කොහොමද? ඉතින් ඒක අපි හිතන්නේ නැතුව මේ ආ ඒක අවබෝධ වෙන්නේ ආර්ය වුණාට පස්සේ කියලා බලා හිටියට ආර්ය වෙන්නේ නැහැ. ඒ ආරයන් වහන්සේලා වටහාගත්තු දේ මේ මොන පදනමකද මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛ කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඉතින් මෙහෙම දිගු කලක් අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඉස්සලා අහන්න ඕනේ, ඊට පස්සේ හිතන්නට ඕනේ, ඊට පස්සේ විදර්ශනා භාවනාව වශයෙන් ප්‍රගුණ කරන්න. අන්න ඒක භාවනාව හරහා තමයි මේ මේ පාලමෙන් එගොඩ වෙන්නේ. ඔව් ඉතින් ඒ භාවනා කරන්නේ ආරෙ වෙච්ච අය විතරක් නෙමෙයි ප්‍රත්‍යඥය යන භාවනාවට පටන් ගන්න. ඔව් ඔව් ඔව් එතකොට අපි දැන් මේ தත්වයේ මේක සාමාන්‍ය தත්වෙන් දැනගෙන භාවනාව ප්‍රගුණ කිරීම හරහා තමයි අපි ලෝකෝත්තර විදිහට ඒක කවදා හරි තේරුම් ගන්න. අවබෝධ කරගන්න. එහෙම නැතුව ඉතින් එතනට යන්නේ නැහැ නේ. බෑනේ. හරි හරි හරි හරි. තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ.